දැන් ඒක මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදයක් කඩනකොට ශික්ෂාපදයේ කැඩීම නැමැති වරදක් වෙනවා. දැන් අපේ අකුසල් සිතින් සිද්ධ නොවුනත් බුදුරජාණන්ට පැනවෝ ප්‍රඥාප්ති ශික්ෂාපදයක් කැඩුවොත් බුදුරජාණන් වහන්සේ පැනවීම නිසා ඒක වරදක්. ඊළඟට ඒකාන්ත අකුසල් සිතින් සිද්ධ වෙන ලෝකවාද්‍ය සංඛ්‍යාවට යන එක ඇඩුවොත් ඒක බුද්ධ ප්‍රඥාප්තියකට අනිවාර්යෙන් ඇතුළත් වෙනවා. එතකොට වැරදි දෙකයි. බලගත වෙනවා. යහරහා වැඩ කරන ජවන් ප්‍රමාණය වැඩි, චේතනා ප්‍රමාණය වැඩි. එම නිසා විපාකේ බලගත ඊළඟට ඒක දැන් ගිහි අයට ප්‍රඥාප්ති ශික්ෂාපද නැහැනේ. එතකොට ගිහි අයට ඒකාන්ත ලෝකවාදී ශික්ෂාපද තියෙන ඒගොල්ලන්ට තියෙන අකුසල් වශයෙන් වැරදි වශයෙන් එක පියවරයි. භික්ෂුන් වහන්සේලාට අර විදියට ප්‍රඥාති ශික්ෂා පදක් තියෙන නිසා වැරදි දෙකයි. ඒක තමයි ඒ පිළිබඳ සංක්ෂිප්ත උත්තරය. අවසරයි ස්වාමීන් වහන්සේ ගුවන් විදුලියේ ප්‍රචාරය වන ධර්මදේශනා ගුවන් විදුලි සංස්ථාව මුදලක් ආය කර ලබා දෙන අතර අප විසින් එම ධර්මදේශනා පටිගත කර ගැනීම ඒ ගුවන් විදුලියේ ප්‍රචාරය වන අතර පටිගත කර ගැනීම වරදක්ද කියලා හිතනවා. ඔය තින් ගුවන්විදුලි ධර්මදේශනා විකාශය කිරීම මම දන්නේ නැහැ අර කොපිරයිට් එකක් තියාගෙන ඒගොල්ලෝ විකාශය කරනවද නැද්ද කියලා. ඒ ප්‍රතිගත කිරීම වරදක්ද කියලා ඒ ආයතනයේ යම් නීතියක් තියෙනවා නම් මේක කිරීම වැරදි. මම හිතන්නේ ඒක සම්බන්ධව වාරණයක් තියෙනවා කියලා නේ. සමහර ඔය සින්දු ඔය තිරිනාට්‍ය ඒ විදිහවට තමයි තීරණය කියලා දැනුම තියෙන්නේ. මේ විදිහව සම්බන්ධව නැහැ වාරණයක්. සියලුම හිමිකම් ඇවිරෙන කියලා මම දානවනේ. ඔව් එහෙම දැමීමක් නැති නිසා මේක වරදක් වෙන්නේ. නමුත් ඉතින් හොයලා බලන්න මේක මේ තත්ත්ව කොහොමද දන්නේ? අවතරයි සම්මත ආවාස ඉදිකිරීමේදී ඊට අදාළ මුදල් උපසපම්බිත්වක් පරිහරණය කොට ඉදිකළ ආවාසය පිළිබඳව පිළිපැදිය යුතු ආකාරය කෙමදුද? ඔය ඉතින් ආවාසයක් ඉදිකිරීම සම්බන්ධවම ලැබුණ මුදල් නම් උපසම්පන්න භික්ෂුවක් විසින් කළමනාකරණය කරලා මේ ආවාසය ඉදිකරවලා තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ ආවාසය සංඝයාට කැපයි. ඒ කලමනාකරණයත් එක්ක ඒ කලමනාකාරික භික්ෂුවගේ මුදලකුත් සෞඛ්‍යනික ඉවසුව මුදලකුත් මිශ්‍ර වෙලා තියෙනවා නම් මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැත්නම් ඒක කිසි ගැටලුවක් නෑ. අවසරයි සමින්හන්ත. තමයි මම හිතන්නේ අපේ රාහුල ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නයේ ගිරම්පස්ස පිළිගැන්වීමේ කාලය බව දන්වලා තියෙනවා. ඒ නිසා වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ පටන් මේ ගිරම්පස්ස පිළිගැන්වීම පසු නැවතත් අපි සාකච්ඡාව ආරම්භ කරමු. ඉදිරිපත් කරලා තිබෙනවා මුදල් අතින් නොඅල්ලා මුදලින් කරන සියලු කටයුතු අනුන් ලවා කරවා ගැනීම සුදුසුද කියලා පහදා දෙන තේක්වා කියලා ආරාධනා කරනවා. මේකෙදි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා තමන් සන්තක මුදලක් හෝ අනුන් සන්තක මුදලක් හෝ වෙනත් කෙනෙකු ලවා පරිහරණය කරවීම සුදුසුක කියන එකයි විස්තර කිරීම බලාපොරොත්තු වෙන්නේ කියලා. මම හිතන්නේ ප්‍රශ්නේ අපේ පූජනීය දලේවල ඥානදර්ශන ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා දෙනවා ඇති. සංගරත්නින් අවසරයි. තමන් වෙනුවෙන් යම් කිසි මුදලක් ලැබෙන අවස්ථාවේදී ඒ සම්බන්ධව පිළිපැදිය යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුලින්ම ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒ කියන්නේ තමන්ට ඒක කයින් හෝ වචනෙන් සිතින් හෝ ප්‍රතික්ෂේප කරන්න ඕනි වචනෙන් හෝ ප්‍රතික්ෂේප කරන්න ඕනි ඒක දේශනා කරනවා අර යෝපන බික්කෝ ජාතරූප රජතං උගන්හේවා උගන්හාපේවා උපනිස්සි උපනිස්සිතං වාසාදේහි නිස්සද්ධියම් පාචිත්‍යං සංසිද්ධි මතු කහවණු කියන මේවා Taman එළියෙන් දෙනකොට ගණ්ඩත් එපා කියනවා වෙනත් කෙනෙක් තව ගන්නවා ගණ්ඩත් එපා කියනවා එහෙමත් නැත්නම් Taman ඉස්සරහ කියනවා මෙන්න ස්වාමීන් ඔබ වහන්සේට කියලා එතකොට Taman මේක ප්‍රතික්ෂේප නොකර හිතින් ඉවසනවා. ඒක නිසයි වෙනවා කියලා දේශනා කරන්නේ සිල්පදේ. ඉතින් මෙන්න මේ නිසා වෙනත් කෙනෙක් ලවා ගන්නවා ගැනීම උනත් කරන්න බෑ මිල මුදල් සම්බන්ධව. හැබැයි අට කතාවේදී මෙන්න මෙහෙම ක්‍රමයක් කියනවා. යම් කිසි කෙනෙක් ඇවිල්ලා මුදලක් මිතුන් වහන්සේට දෙනවා ස්වාමීනි මෙන්න මේ මුදල ඔබ වහන්සේට කියලා. ඒ වෙලාවේදී වික්ෂුන් වහන්සේ මොකද කරන්නේ ප්‍රතික්ෂේප කරනවා මට මේක එපා. අපි පිළිගන්නේ නැහැ. ඒ වෙලාවේදී මේ දායක තනත්තා කියනවා ස්වාමීනි මේක කියන්න තනක් තියනවාද? ඉතින් ඒ වෙලාවේදී කියනවා ස්වාමීන් වහන්සේට පුළුවන් මේ මෙන්න මෙතන නම් ඉතින් කියන්න පුළුවන් කියලා කියන්න හැබැයි පිළිගන්න එපා කියලා හිතනවා. ඊට පස්සේ එහෙම තිබ්බට පස්සේ වෙලෙන් දෙක් වෙනවා පාත්‍ර හෝ අරගෙන පියුරු හෝ අරගෙන එනවා. ඒ විලාවේදී අන්නර වික්‍රම මහන්සියට පාත්‍රයක් හෝ සිවුරක් අවශ්‍ය නිසා අරයක් අර වෙලඳ වෙලඳා කියනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ගන්න. ඉතින් වික්‍රම මහන්සියට කියන්නේ කියනවා ඉතින් අපි මිලමුදල් පරිහරණය කරන්නේ හැබැයි පාත්‍රයකුත් ඕනේ. ඉතින් ඊට පස්සේ ඒත් එකටම කියන්නේ කියනවා ඉතින් මෙන්න මේ තැන නම් මේ වගේ දෙයක් තියෙනවා. අකප මුදලක් තියෙනවා. එයා කියනවා ඊට පස්සේ එහෙමනම් මට පෙන්වන්න මම ඒක ගන්නම්. ඉතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේට පුළුවන් මෙන්න මෙතනයි මේක තියෙන්නේ කියලා ඒ තැනත්තට කියන්නේ. ඊට පස්සේ තැනත්තා ඒ මුදල අරගෙන ස්වාමීන් වහන්සේට පාත්‍රය දුන්නොත් ගැටලුවක් නැහැ කැපයි කියලා කියනවා. හැබැයි මේවා මේක ගන්න කියලා ඒ විදිහට විධාන කරන්න එපා කියන කොයි තැනකදීවත් ඊට පස්සේ කියනවා ඉතින් එයා වැඩිපුර එතනින් මුදලක් අරගෙන එහෙම වංචා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ගන්න ඒ වෙලාවේදී කියනවා නුඹතුමාගේ පාත්‍රය මට එපා කියලා පාත්‍රය දෙන්න කියලා ඒ ගනුදෙනු එතනින්ම අහවර කරන්න කියලා කියනවා. මේ විදිහේ පරිහරණය කිරීමේ ක්‍රමයක් කියන්නේ දුරස්තව පරිහරණය කිරීමේ ක්‍රමයක් Tamante මුදල පිළිගන්නේම නැතුව පරිහරණය කරන ක්‍රමයක් තමයි අර්ථකථා පැහැදිලි කරලා තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස නැවතත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබෙනවා සමහර දහම් ග්‍රන්ථවල කතුගේ අවසරයකින් තොරව කිසිදු කොටසක් උපුටා ගැනීම ආදියක් නොකරන ලෙස දක්වා ඇත නමුත් එවැනි ග්‍රන්ථයක කොටස් ෆොටෝකොපි කර තම භාවිතයට ගැනීම තුලින් විශේෂයෙන් තම භාවිතයට ගැනීම තුලින් එමදු ආපත්‍ති සිදුවේද කියලා ප්‍රශ්නයක් නගා තිබෙනවා ස්වාමීන් ඔකේ සමභාවිතය කියලා අහන්න දැක්ක පෞද්ගලික ප්‍රයෝජනය කියන එක වෙන්න ඕන. පෞද්ගලික ප්‍රයෝජනය කියන අදහසේ තේරුලාකට ඔකට උත්තරයක් වෙනවා නම් ඕකත් ඉතින් බුද්ධිමය දේශවල නීතිය සම්බන්ධව විශ්ලේෂණය කරගත යුතු කරුණු. ඉතින් මේවා සම්බන්ධව නීතිඥ මහතුරු අතර පවා එකඟත්වයක් නැහැ මේවා ඒ කාරණා සම්බන්ධව. දැන් කොපිරයිට් එකක් එහෙම නැත්නම් මේ බුද්ධිමය දේශවල බුද්ධිමය දේපලක් හැටියට පවත්නා දෙයක් ෆොටෝකෝපි කිරීම, ඡායාරූපගත කිරීම ආදීකින් කොටහක් Tamange පරිහරණයට පමණක් ගැනීම වුණත් සමහර ආයතන වලින් තහනම් කරලා තියෙනවා. සමහර තන සමහර ආයතනයක් නෑ ඉතින් කමක් නැහැ. ඉතින් කොටහක් ගත්තට වරදක් නැහැ. පෞද්ගලික පාවිච්චියට වරදක් නැහැ. වාණිජ කටයුතු සඳහා තමයි නොසුදුසුයි කියන මේ විදිහේ මත ප්‍රකාශ කරනවා. <clears throat> නමුත් සමහර නීතිඥ මහත්වරු මේ සම්බන්ධව පැහැදිලිවම කියලා තියෙනවා ලිඛිත අවසරයකින් තොරව වාචිකව කරන එබඳු මේකකින් මේක කරන්න බෑ කියලා. හැබැයි සමහර පොතපතවල ඔය කොපිරයිට් එකක් දාලා තිබ්බත් මේක අවුරුදු 50න් උඩරිම වළංගු වෙන්නේ කියන එක ලංකානයේ සඳහන් වෙනවා. අවුරුදු 50කින් පසුව පෞද්ගලික දීපලක් බවට පත් වෙනවා කියන එක තමයි මම ඔය සම්බන්ධව අහපු සෑම නීතිඥ මහත්මයෙක්ම ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේක විනය ප්‍රශ්නයකට වැඩිය සත්‍ය නීතිය හොයලා බලන්න ඕන මේ බුද්ධිමය දේපල සම්බන්ධව ලංකාවේ බලපවත්වන නීති රීති මොනවද කියලා බලලම තමයි සම්බන්ධව හරි තීරණයකට එන්න වෙන්නේ. ඉතින් එක එක නීතිඥ මහත්වරුත් දෙන්න එක එක උත්තර. මේකයි ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. අවසරයි ස්වාමීන් තවත් සුවිශේෂී ප්‍රායෝගික ගැටලුවක් විමසනවා මේ වෙලාවේදී. සංඝයා සතු භාණ්ඩ උපකරණ ගිහියන්ගේ පරිහරණයට දීම පිළිබඳව විනයානුකූල බව පැහැදිලි කර දෙනීත්වේක්වා කියලා ආරාධනා කරනවා. මේ කාරණේදී විශේෂයෙන්ම වික්ෂුවක්සතු පෞද්ගලික භාණ්ඩ සහ සංඝසතු ගරු භාණ්ඩ ගිහියන්ට දීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධ විනයානුකූල තත්ත්වය කුමක්ද කියලා පැහැදිලි කර දෙනවා නම් ඒ සම්බන්ධයෙන් ආරාධනා කර සිටිනවා ස්වාමීනි. භාණ්ඩික භාණ්ඩයෙන් ගිහියන් කියා පෞද්ගලිකව හාමුදුරුවන්ටවත් දෙන්න බෑ. සාංගික භාණ්ඩ දෙආකාරයි. දැන් මම සාංගික භාණ්ඩ කියන පදේ අවිශේෂයෙන් ගත්තම තමයි මම ওই ප්‍රකාශය කරේ. වේබංගීය භාණ්ඩ, අවේබංගීය භාණ්ඩ කියලා. මිනිස්සු සාංගික කරලා පූජා කරන භාණ්ඩ අතර සමහර කොටසක් බෙදිය හැකි, බෙදාගත හැකි සංඝයාවන් වික්ෂණ වහන්සේලා අතර. සමහර කොටසක් වික්ෂණ වහන්සේලා අතර බෙදා ගන්නට, පෞද්ගලිකව බෙදා ගන්නට කිසිම ක්‍රමයක් නැහැ. ඒ පෞද්ගලිකව බෙදා ගන්න බැරි භාණ්ඩ තමයි අවේබංගීය හැටියට අවේ භංගයානි අවිස්සද්ධානි ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බෙදන්න බෑ කොමන ආකාරයකින්වත් මේක පෞද්ගලිකව බෙදා ගන්න බෑ. සාංගික පරිහරණයෙන් පරිහරණය කළ හැකි. ඒවට ඉතින් සමහරු ගරු බහන්න කියලා පද පාවිච්චි කරනවා. උදාහරණයක් වශයෙන් ওই පුටුවක් ගත්තොත් මේ පුටුව පෞද්ගලිකව බෙදා ගන්න ක්‍රමයක් නැහැ සාංගික කරලා පූජා කරොත්. මේක පොදුවේ මහා සංඝ රත්නයට පරිහරණය කළ හැකි. පෞද්ගලිකව පරිහරණය කරන්න ක්‍රමයක් නැහැ. එතකොට බෙදාගත හැකි බහන්න තමයි තින් සීවර ඊට පස්සේ සබන් ඊට පස්සේ දත් මදින උපකරණ ඒ විදිහේ දේවල් බෙදා ගන්න පුළුවන්. බෙදාගත හැකි බහන්න මොනවාද නොබෙදාගත හැකි බහන්න මොනවාද කියන එකත් දීර්ඝ විස්තරයකින් උගත යතු ඉගෙන ගත යුතු කරමු. මොකද පුරාතනයේ බෙදී යුතු බහන්න නොබෙදී යුතු බහන්න ලේඛනයේ තියෙන සමහර බහන්න අපි දක්නටවත් නැහැ නාම මාත්‍ර පමණයි තියෙන්නේ. ඒ අනුසාරයෙන් තමයි අද පවත්නා බහණ්ඩවල විනිශ්චය විනයදරයන් විසින් ඒ ඒ මොහොතේ විනයානුකූලව ණය ක්‍රමයෙන් සලකලා බලන්න ඕන. ඒතරේ බෙදාගත හැකි බහණ්ඩ අතරින් පැහැදිලිවම කිය හැකි දැන් ආහාර පාන වර්ග වේවා පොතපත වේවා ඊළඟට කුඩා කෝප් ආදී වේවා එහෙම නැත්නම් දැලි කිහි වේවා එහෙම නැත්නම් ඔය සිකීවර වස්ත්‍ර සුදු රෙදි සබන් සූත්පේස් මේ දේවල් බෙදා ගන්න පුළුවන්. ඒ බෙදා නියම බෙදාගත යුතු සංඝයාත බෙදාගත යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට අනුව මේ බෙදාගත්තට පස්සේ පෞද්ගලික දෙකින් මහන්සලාට පරිහරණය කළ හැකියි. ඒ තම තමන්ට ලැබෙන කොටස විනයානුකූලව ලැබෙන කොටස පෞද්ගලිකයි. ඒබඳු පෞද්ගලික කොටසක් වුණත් ගිහියෝ කිසිම කෙනෙකුට දෙන්න බෑ දෙන්නේ හැර. දෙන්න පුළුවන් දෙන්න තමයි අම්මයි තාත්තයි. තමන්ගේ පෞද්ගලික දෙයක් අම්මට තාත්තට දිය හැකි මාතාපිතුන් නම් වැඩමානේ කිමහම් පිටේ වදාන කියලා බුදුරණාහි දේශනා කරේ මහණෙනි ඉතින් අම්මටයි තාත්තටයි දෙන්න ඕනේ කියනකොට මම මොනවද කියන්නේ කියලා අහන එක. ඉතින් මේ භික්ෂුවකට තමන්ට ප්‍රතිචීවරයක් දෙද්දක් අම්මට දෙන්න අවශ්‍ය වෙන වෙලාවේ බුදුරණාහන්සේගෙන් මේ සම්බන්ධව ලබා බුදුරණාහන්සේම ප්‍රකාශ කරේ. අම්මට තාත්තට දෙන්නේ කියලා අහනකොට මම මොනවද කියන්නේ? ඒගොල්ල දේශනා කරනවා අනුජානාම් වික්‍රේ මාතා පිතුන් නම් දාතුම්. මහණෙනි අම්මටයි තාත්තටයි දුන්නට වරදක් නැහැ දෙන්න කියලා. හැබැයි වෙන කිසිම ගිහියෙකුට දීමක් ගැන සඳහන් වෙන්නේ නැහැ. Taman සතු පෞද්ගලික දෙයක් ගිහියන්ට දෙන්න බැරි නම් සාංගිකව තියෙන දෙයක් හෝ මේ අවේභංගීය தത്വයේ තියෙන ගරු භාණ්ඩයක් හෝ දීම ගැන අහන්නම දෙයක් නැහැ. ඒක කොහොමදවත් දෙන්නයි කියක් නැහැ. ඒක කොහොමදවත් දෙන්න බෑ. හැබැයි මේක තමයි විනය නීතිය. නම් විනයදරයෝ අතන් ණයකම සලකමින් අර කැඳයි රැවුලයි දෙකම බේරා ගන්න අවස්ථා තියෙනවා. උදාහරණයක් තමයි දැන් මිහින්පලේ වාසය කරපු ලොකු ස්වාමීන් වහන්සේ නමක් සිටියා. උන්වහන්සේ බොහොම විනයදරයි ධර්මදරයි. ඉතින් එහෙම වාසය කරමින් ඉන්න අතරතුර ඒ චෛත්‍ය සංකත බොහෝ වස්තු තිබ්බා. සතරම් මැණික් අල්ලපු ලොකු පළස් ආදී බොහෝ වස්තු තිබ්බා කෝටි ගණන් වටිනා. ඉතින් හොරු කණ්ඩායමක් ආවා මේ විහාරයේ චෛත්‍ය කොල්ලකන්න. ඇවිල්ලා දැන් අරක්ගෙන ඉන්නවා කැලේ සුදුසු වෙලාව එනතුරු. ලොකු ආම්බුරන්ට ආරාමිකය ඇවිල්ලා ප්‍රකාශ කරා අනේ ස්වාමීනි දැන් නම් ඉතින් ඉවරයි මේ සේනාසනය. එහෙම හොරු කල්ලියක් ඇවිල්ලා මේක කොල්ල කන්න දැන් අරගෙන ඉන්නේ මොකද කරන්නේ කියලා. ලොකු ආම්බුරෝ ගත් කරටම ඇහැව්වා මේ සංඝයා සතු හෝ මොනවාරි ආහාර පාන දෙනවා කියලා. ඉතින් කිව්වා ස්වාමීන් ආහාර පාන නම් නැහැ. සාංගික හාල් විතෙල් හතුරු නම් තියෙනවා කියලා. ආ කමක් නැහැ ඔය සාංගික හාල් වුණාට කමක් නැහැ ඔය හාල් වලින් හොඳ බතක් හදලා ගිතෙල් වතුර දාලා ඕක දෙන්න ඔය හුරු කණ්ඩායමට කන්දේ කියලා කිව්වා. ඉතින් අර ආරාමිකයොත් ලොකු හාමුදුරන්ගේ අනේ මේ සාංගික හාල් අරගෙන ලොකු බතක් සකස් කරලා ප්‍රණීත ආකාරයෙන් ගිතෙල් වතුර දාලා අර හොරුන්ට ලොකු සංග්‍රහයක් කරා. ඉතින් මේ හොරු නායකයා කල්පනා කරනවා අපි යන යන තැනින් අපිට මේ ගුටි බැට විතරයි අහු වුණොත් ලැබෙන්නේ මෙතනින් පුදුම සංග්‍රහයක් නේ කවදාවත් නොවිච්ච එකක්. මෙතන ඇහුවා කාගේද මේ සංග්‍රහය? කවුද මේක කරන්න කියලා උඹලට කියන්නේ. ඒ ගමන් මෙහි ඉන්න ලොකු හාමුදුරුවෝ කියනවා. ඊට පස්සේ මේ හොරු දෙත්වට පුදුම සතුටක්. ජීවිතේ පළවෙනි අම්මගේ තාත්තෙන්වත් මෙහෙම සංග්‍රහයක් ලැබිලා නැහැ. ජීවිතේ පළවෙනි වතාවට තමයි සමාජයෙන් මෙහෙම සංග්‍රහයක් ලැබුණේ. ගිහිල්ලා නායක ස්වාමීන් වහන්සේට වැඳලා කිව්වා ස්වාමීන් අපි මේ කොල්ල කණ්ඩා යාවේ මේ සේනාසේ නමුත් ඔබ වහන්සේගේ මේ සංග්‍රහය මගේ සිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මෙතෙන් පටන් අපි ඔබ වහන්සේගේ ආරක්ෂකයෙක් හැටියට සැලකන්නේ. මේ සේනාසනේ ආරක්ෂකයෙක් හැටියට සැලකන්නේ. සැලකලා අපිත් ඉතින් ඔහෙ මෙහෙ ගාමදායකයෝ ආවම ඉතිරෙන දෙයක් ඔය කාලා දීලා අපිත් ඉන්නා සේනාසනේ වැඩක් කරන්නම් කියලා අර හොරු පල්ලියම මේකේ නැවතුණා. ඉතින් ඊට පස්සේ මිනිස්සු දානමාන සකස් කරන්න එනකොට මේ මිනිස්සුම මගට ගිහිල්ලාම පිළි අරගෙන මිනිස්සුන්ගේ ආරක්ෂාව සහිතව ස්ථානයට ගෙනල්ලා රාත්‍රිය වෙනකම්ම ඒගොල්ලන්ට දානමාන සකසන්න උදව්පදව් කරලා සංඝයා වහන්සේලාට දානේ පූජා කරලා ඉතුරු වුණාම දෙයක් මේගොල්ලෝ කාලා දැන් දෙක කලක් මෙහෙම ජීවත් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා අතර ප්‍රශ්නයක් ආවා මේ ලොකු හාමුදුරුව හරි කෙනෙක් නේ මේ සංඝයාගේ හාව සංඝයාගේ ගීතේ සංඝයාගේ නීතනි ආදී මේ ගිහියොට දුන්නානේ ඒක මම බණ්ඩ දෙයයි කියලා. ලොකු හාමුදුරන්ටත් කණින් කොනෙන් මේ ආරංචි ආවා ඊට පස්සේ කැඳෙව්වා ඔක්කොම. කැඳවලා සංඝයාම රැස් කරවලා හැව්වා මට මෙහෙම ඉතින් මේ අවහාර චෝදනාවක් තියෙනවා මේක ඇත්තද? ඉතින් ඔව් මේ චෝදනා කරන වික්ෂුණාසලා කිව්වා එහේ ස්වාමීන් වහන්සේ මෙහෙම වැඩක් කරා නෑ. මේක වටිනාකම කොච්චරද සංඝයාගේ හාල් සංඝයාගේ කිපෙල් හතුරු ආදී පිළිගුහන්සේ මේවා කිසිම බයක් ඉස්සක්ක් නැතුව අහන්න බලන්න නැතුව මේවා ගිහියන්ට කියලා නේද ඒක මතනින් අවහාරයක් වෙන්නේ නැද්ද කියලා ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා ඉතින් තමක් නැහැ අවහාරය තියනවද නැද්ද අපි පසුවට තියමු ওই චෛත්‍ය සංසක එක පළසක් කොච්චරක් විතර වටිනවද කියලා ඉතින් කිව්වා එකක් ලක්ෂයකට වඩා වටිනවා කහවණු ලක්ෂයකට වඩා වටිනවා ඒක මොකද කොච්චර මිනිස් කල්ලා කියනද කොච්චර ලක්තරම් රුවන් ආදිය තියනවාද කියලා. ඉතින් කිව්වා ඔය හාල් වලයි ගිතෙල් වලයි වටිනාකම කියද. ඒවා නම් ඉතින් දහසක්වත් වටින්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඔය හොරු කණ්ඩායම ආවේ ඔය පළස් හොරු කොල්ල කණ්ඩායම. එබඳු පළස් කොච්චර තියෙනවද? 100 ගාණක් තියෙනවා. ඒවා කොල්ල කෑවනම් කොච්චර සංඝහට පාඩුවක්ද? මගේ සංසාරේ නිසා මේ පිළිසඳර නිසා තමයි ඔවුන් ඔව කොල්ල කන්නතු ඔච්චර ලාභයක් සංඝහට අත්පත් කරලා දුන්නේ. එතන මගේ මේ හාල් ගැනීමද බලගත් වෙන්නේ කොල්ල කෑවනම් ඒකෙන් සංඝයාතත්පත් වෙන තේනසනටත්පත් වෙන පාඩුවද කියලා. හාල් මේ වෙලාවේ බොහෝ පැහැදීමටපත් වෙන රැස්පෙහිදී දුක්ඛන් වහන්සේලා පවා. ඉතින් එතන මේ ලොකු ස්වාමීන් වහන්සේ විනය ණය ක්‍රමයකින් කරපු උපක්‍රමයක්. සංඝපත දීපල තේනසන දීපල ආරක්ෂා කරගන්න කරපු උපක්‍රමයක්. එනිසා මේ විදිය චෝදනාවල් බොහෝ වෙලාවට ස්ථාන පාලනය කරන විහාරාධිපති ස්වාමීන් වහන්සේලාට සේනාසනාධිපති ස්වාමීන් වහන්සේලාට පැමිණිය හැකි බාහිර උදවිය යමක් බලාගෙන ඉඳලා යමක් ඉතින් කියන්නේ. නමුත් එතනදී ඒ ස්වාමීන් වහන්සේලා විනය නාය ක්‍රමයෙන් සලකලා නම් එක කරන්න ඒ ස්වාමීන් වහන්සේලාට එතන බේරුමක් කිසිම ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හැම වෙලේම ස්ථානාධිපති ස්වාමීන් වහන්සේලා ඒ කරන කටයුතු විනය නාය ක්‍රමයෙන්ම කරනවාද කියන එකයි. ස්ථානාධිපති වේවා තරුණ භික්ෂුවක් වේවා කවුරු වුණත් නොනිසි ලෙස විනය නයිකමයක් නැතුව විනය ප්‍රදේශයක පිහිටන්නේ නැතුව ස්වල්පෝ හෝ සාංගික දෙයක් ගිහියන්ට දීමෙන් තුලසි ආපත්‍යයකට පත් වෙනවා. දොරසිතින් දීමෙන් පරාජිකා වෙනවා. තුලසි ආපත්‍යයකට පත් වෙන භික්ෂුව බණ්ඩදීය සත්‍යයේ සිටිනවා. මේකයි විනය සම්බන්ධව ඔය කාරණේදී විග්‍රහ කරන්න තියෙන්නේ. අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේ නවතත් උපසම්පදා විනීකරණය පිළිබඳව ගැටලුවක් නගලා තිබෙනවා. උපසම්පදා කරන අවස්ථාවේදී යම්කිසි සාමණේර භික්ෂුවක් මුදල් පරිහරණය කරමින් සිටිනවා. ඒ අවස්ථාවේදී ප්‍රශ්නේ විචාරනවා ඒ ප්‍රශ්න විචාරීමේදී බොරු කීමකට හසු වෙන නිසා ඒ සාමණේර නමට ලැබෙන උපසම්පදාව නොවන්නේද කියලා ගැටලුවක්. ඒ වගේම මෙතනදී උපසම්පදාව කළොත් උපසම්පදාව පිළිටන්නේ කාටද නොපිළිටන්නේ කාටද කියන විග්‍රහය පිළිබඳ විස්තරයක් බලාපොරොත්තු වෙනවා. ඔව් ඉතින් දැන් ඊතන ප්‍රශ්න දෙකක් එකක් මිලමුදල් පරිහරණය කරන සාමණේරයන් වහන්සේ නමක් අන්තරායක ධර්ම විචාරණ අවස්ථාවේදී එහෙමත් නැත්නම් ඒ හාමුදුරන්ගේ දස සීලෙන් සිල්පදයක් කැඩෙනවා. ඒතකොට දස සීලෙන් සිල්පදයක් කැඩනකොට මේක පස් කියන්නේ අද සිල්පද පහෙන් එකක් තමයි නිලමදල් පරිහරණය කිරීමෙන් සාමනීර හාමුදුරුවනේ හැදෙන්නේ. අද සිල්පද පහෙන් එකක් හැදීම තුළ සාමනීර හාමුදුරුව කෙනෙක් පරාජිකා වෙන්නේ නැහැ. එයා ඉතින් දඬුවම් ලැබිය යුත්තේක් බවට පමණයි පත් වෙන්නේ. පරාජිකා වෙන්නේ මොළ පහ ගැටුණොත් නේ. එතකොට එතනනොත් ඒ හා සාමනීර හාමුදුරුව පරාජිකා වෙලා නැහැ. අ ඉතින් අන්තරායික ධර්ම විචාරීම සම්බන්ධව නිලමදල් පරිහරණයේ කතන්දරයක් අදාළ වෙන්නේ නැහැ. එතකොට ඇතැම් විනයදර ස්වාමීන් වහන්සේලා හිතනවා පිරිසුදු සාමණේරයෙකුට පමණයි උපසම්පදාව පිළිගන්නේ කියලා. ඒබඳු ඒ ඒ විදිහට සැලකෙන ස්වාමීන් වහන්සේලාගේ මතයට අනුවත් නිලමුදල් පරිහරණය කරපු සාමණේරයෙක් උපසම්පදා කිරීමෙන් ඒ සාමණේරයාට උපසම්පදා නොපිහිටා හැරෙන්නේ උපසම්පදාව පිහිටනවා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කිව්වේ? අත උපසම්පදා කළොත් උපසම්පදාව පිහිටන සහ නොපිහිටන පුද්ගලයන් පිළිබඳව කෙටි විවරණයක් ඔව් උපසම්පදා කළොත් උපසම්පදාව පිළිතන නොපිළිතන පුද්ගලය සම්බන්ධව ගත්තේ උපසම්පදාවට නොසුදුසු අවස්තු කර පුද්ගලයෝ 13ක් ඉන්නවා. ඒගොල්ල තමයි ඒකාදස අභව්‍ය පුද්ගලයෝ කියන පෙතය සංවාසක, තිත්තිය පස්සන්තක, මාතුඝාතක, පිටුඝාතක, වික්කුණී දූසක, ලෝහිත උප්පාදක, අරහන්ත ඝාතක ආදී වශයෙන් දක්වන කවුරුත් දන්නවා මේකලොත් වෙනවා. තව දෙන්නෙක් ඉන්නවා අද්දාන හීනයා කියලා. අට්ටාන හීනයා කියලා කියන්නේ අවුරුදු 20කට වඩා අඩු තැනත්තා. ඊළඟ තමයි පරාජික ධම්මං අධ්‍යාපන්න පුබ්බෝ කියන පුද්ගලයා. කලින් උපසම්පදා වෙලා ඉඳලා පරාජිකා බවට පත් වෙච්ච තැනත්තා. මෙන්න මේ පුද්ගලයා 13 තමයි සර්ව ප්‍රකාරයෙන් උපසම්පදාවට අවස්තු කර වස්තු. අවස්තු කර පුද්ගලයා මෙන්න මේ 13. මෙහි 13 හැරණු කොටගෙන අනිත් ඕනෑම පුද්ගලයෙකුට උපසම්පදාව පිළිතනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ වික්ෂූන් වහන්සේලා මුදල් ඇල්ලීම නොකලත් රන්දිදී ආදියෙන් කළ කරඬු පිළිම ආදිය පිළිගත හැකිද කියලා ප්‍රශ්නයක් විචාරම් ලබනවා. රන්දිදී ඒවත් ඉතින් නිස්සග්ගේ වස්තු නිස්සග්ගේ වස්තු හතරක් තියෙනවානේ. මම හිතන්නේ නිස්සග්ගේ වස්තු හතර විග්‍රහ කරමින් මේ සම්බන්ධ විග්‍රහ කිරීමට ඔයා හිතටම බාර දෙනවා පොඩ්ඩක් ඒක විග්‍රහ කරන්න කට්ටිය. අන්විද්ධාත රූප රජත ආදි වශයෙන් සඳහන් කරන මේවයිදී මේ මේ ප්‍රශ්නයට අදාළව සැලකුවොත් විශේෂයෙන් කරඬු පිරිමාදිය පිළිගැනීම සිද්ධ කරන් පූජා කිරීම සිද්ධ කරන්නේ එක ආකාරයකට බැලුවොත් වස්තු පූජාවක් හැටියට එහෙම නැතිනම් බුද්ධ පූජාවක් හැටියට චෛත්‍ය පූජාවක් හැටියට එක ආකාරයකින් පූජා කරනවා තවත් ආකාරයකින් පෞද්ගලිකව භික්ෂුවකට පූජා කරනවා පෞද්ගලිකව භික්ෂුවකට පූජා කරොත් මේවත් සම්විධි ආදීන් සකසලා තිබෙන නිසා පිළිගැනීම අසතුභාවයටපත් වෙනවා. ඒ වගේම වස්තු පූජාවෙන් පූජා කළොත් ඒවා වත් පිළිවෙත් කිරීමේදී ස්පර්ශ කිරීමට සුදුසුයි. නමුත් ඒවා වෙනත් ආකාරයකින් පෞද්ගලික පරිහරණයක් කිරීමට සුදුසු වෙනවා. මේවා සම්බන්ධයි. අවසර ස්වාමීන් වහන්සේ ඊළඟට නැවතත් ප්‍රශ්නයක් අහන්න ගෙනවා. අද දවසේ වත්මන් භික්ෂු සමාජය තුළ චීවරයේ වර්ණය පිළිබඳව විවිධ මත ව්‍යාප්ත වෙමින් පවතී. චීවරයේ සැකසීම, පඳු කෙරීම ආදී චීවරයේ සියලු බුද්ධාන ශාසනාව පහදා දෙන්න කියලා ආරාධනා කරනවා. මම හිතන්නේ ওই ප්‍රශ්නේ තියෙන බොහොම වටිනා ප්‍රශ්නයක්. ඒකට මම හිතන්නේ සුදුසු පිළිතුරක් අපිට ලැබෙයි අපේ මේ මගේ වම් පසයේ සිටින පූජනීය නාවල ධම්මානන්ද ස්වාමීන් වහන්සේගෙන් උන්වහන්සේ සිටින විනය සම්බන්ධව සෑහෙන කලක ඉඳලා බොහෝ පරිස්සම් මට්ටමින් හැදෑරීම් කරලා අප වෙනුත් කාලයක් විනය ඉගෙනගෙන දැන් බොහෝ පිරිසකට විනය උගන්වමින් නිරන්තරයෙන්ම විනයක්ම පසුවන ස්වාමීන් වහන්සේ නමක් එනිසා මම දන්නවා මෑත කාලෙන්න උන්වහන්සේ මේ කණ්ඩක සම්බන්ධව විශේෂ අවධානයකින් මේ සම්බන්ධව පරිශන මට්ටමින් සාදාරපු භික්ෂුන් වහන්සේ නමක් විනය සම්බන්ධව කතා කරනකොට අත් නොහරින්නම අත්හරින්නම බැරි භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිසා ඒ නාවල ස්වාමීන් වහන්සේ නාවල ධම්මානන්ද ආශ්‍රිතන් වහන්සේ මේ පිළිපැත ඒ සම්බන්ධව විග්‍රහයක් දැන් කරාවි. පූජනීය මහින්පාණන් වහන්සේලා සමග මහා සංඝරත්නයේ අවසරයි. චීවරේ වර්ණය සම්බන්ධයෙන් මේ ගැටලුව ඉදිරිපත් කෙරුණේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. මොකද අද විශ්ව මහන්සියලා බැලුවාම විශේෂ වර්ණ චීවර පාවිච්චි කරනවා ග්‍රාමවාසී වික්ෂුන් වහන්සේලා යම් වර්ණ පාවිච්චි කරනවා ඊළඟට අරණ්‍ය වාසී වික්ෂුන් වහන්සේලා තවත් වර්ණ පාවිච්චි කරනවා එතකොට මේ චීවර වර්ණ අතර කැප වර්ණ අකැප වර්ණ මොනවද කියන එක විනයානුකූලව දැනගත යුතු වෙනවා චීවර සම්පතේ අට කතාවෙත් මේ පිළිබඳ විස්තර සඳහන් වෙනවා තනිකර නිල් පැහැතිවුරු පාවිච්චිය සිදුසු නැහැ අතපයි. ඒ වගේම තනිකර කහ පැහැතිවුරු පාවිච්චියට අතපයි. තනිකර රතු පැහැතිවුරු පාවිච්චියට අතපයි. ඒ වගේම තනිකර කළු පැහැතිවුරු පාවිච්චියට අතපයි. ඊළඟට අපේ වැඩි අවධානයට යොමු නොයෙච්ච පද දෙකක් තියෙනවා වර්ණ දෙකක් හැටියට එකක් තමයි මහාරංග රත්ත සහ මහානාම රත්ත කියන මේ පද දෙකෙන් විස්තර කරන වර්ණ දෙක. ඒකින් එකකින් අදහස් කරන්නේ මිශ්‍ර පැහැය. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙට දක්වනවා ඉදුණු කොළයක පැහැය වගේ කියලා. මේ ඉදුණු කොළයක කොස්කොලයක් ඉදිච්ච එකක් ගත්තාම පාට පාට තියෙනවානේ. ඒකට සිවුරේ උඩ පැත්ත කහ පාට වෙලා යට පැත්ත තවත් පාටක් ඊළඟට මැද හරිය ගුරු පාට වුණොත් ඒක අතිලි වෙලයි. ඒක අකපයි. ඊළඟට අනිත් එක තමයි පත්‍යපිතේ පැහැය ඇති සිවුරු පාවිච්චිය. එතකොට පත්‍යයෝ ඉන්න තැනකට ගිහිල්ලා පත්‍යය වාස්නේ පොඩ්ඩක් බලන්න වෙනවා. එතකොට පත්‍ය වර්ණය බැලුවාම අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රායෝගිකවම තමන්ගේ ජීවරය ඒ පත්‍ය පිටේ පැහැයට වුණාම ඒක සුදුසු නැහැ එහෙම බලනකොට පොඩක් පත්‍යය තද දුරු පැහැයක් වාගේ ස්වරූපයකින් යුක්තයි. ඉතින් අන්න ඒක නිසා ඒ තද නුමුරු පැහැ නැත්නම් පත්‍යකිතේ පැහැ වර්ණයෙන් යුක්ත චීවරත් සුදුසු නොවන බව නැත්නම් පරිහරණය ආපත්‍ය කර බව පිටකේ සහ අපකථා අනුසාරයෙන් දත හැකි වෙනවා ඊළඟට මදටිය පැහැ සිවුරු අපට වර්ණ ගන්නටයි තියෙන. ඉතින් මෙන්න මේ වර්ණ යන සලකා බලනකොට පුරාණයේ හිතන් කතාවේ පැහැදුණා පැවතුණානේ සිදුණු නොගගටියේ වර්ණය සිවුරු පාටයි කියලා මේක කැප වෙනවා නැත්නම් කොස්පඬු සම්බාගත්තු වර්ණය කැප වර්ණයේ හැටියට සැලකුණා. යන්න ඒ වගේ ඒ අකැප වර්ණ මොනවද කියලා දැනගෙන හඳුනාගෙන ඒ වර්ණ වලින් යුක්ත සිවුරු පරිහරණයෙන් වළකින්නට ඕන. ඒ වගේම පඳු සකස් කර ගැනීමෙහිදී කැප වර්ණ එන පඳු වර්ග සකස් කර ගන්න පහසුයි. කොස්පඬු පැහැය කැප වර්ණයක් ඊළඟට සමහර කෙනෙක් කලහපොතු පඳු පාවිච්චියට ගන්නවා. ඒකෙනුත් කැපපඳු පැහැය ගන්න පුළුවන්. ඊළඟට මහෝගනී පඳු වලිනුත් කැප වර්ණය හදා ගන්න පුළුවන්. නමුත් මහෝගනී වර්ණය ටිකක් තද වෙච්චහම තද පැහැයකට ගත්තොත් අර පස්සැතිසේ පැහැයට නැවත හැරෙන්න ඉඩ තියෙනවා. දෙගින් දර සිවුරු මේක වෙන්නේ කාලයක් නැවත නැවත පඳු ගහනකොට වර්ණය තද වෙනකොට සමහර සිවුරු ටිකක් කළු පැහැයට හැරෙන්න බලනවා. එහෙම නැත්නම් පස්සය පිටේ පැහැයට හැරෙන්න බලනවා. ඉතින් අන්න ඒකෙදී මේ සීවර වර්ණ ගැන සලකාම අනුගැහිම සිද්ධ කරන්න ඕන. ඒකෙන් ඔය අපට පදනේ යසලෙනිල් කහ පසු ඒ වගේම මදටිය පැහැ කළු සහ මිශ්‍ර වර්ණ පැහැයත් ඒ වගේම පත්ය සිටේ පැහැයත් අහු නොවන පැහැයකට සකස් කරගත්තාම කැප පරිදි සිවුරක් පරිහරණයට පාවිච්චියට ගන්න පුළුවන්. මම හිතන්නේ ඒ ප්‍රශ්නෙට පිළිතුර සමානවත් නැහැ කියන එක. ඔව් කහට පැහැ කියන එක. ඒක තමයි කහට කසායවත් ඒ කිව්වහම දැන් අර කහසියුරු කියන වචනේ ව්‍යවහාරයේ පාවිච්චිට ඇවිල්ලා තියෙන ඒත් වශයෙන් කහට පැහැ කියන එක තමයි කසාය වර්ණයේ හැටියට සැලකෙන්නේ. එතනදී තා පොඩි ටික පිළියමක් කරන්න කැමතියි. මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු ප්‍රශ්නය ගැන කතාවත කියන එක. මේ කතාවත කියන එක කහවස්ත්‍රය කියන එකමද කියන ප්‍රශ්නේ. දැන් ඒක නිරුක්තිකමෙන් හොයලා බැලුවත් පද්ධිත පදයක් හැදලා ගත්තම කතාවේන රත්තං කාසාවන් කියලා කියන්නේ. එතකොට අපි පැවිදි ඉල්ලන්නේ මං කාසාවන් ගහෙත් පාලි පදයේ තියෙන්නේ කාසාවක් කියලා. ඒකට කාසාව කියලා කියන්නේ කසාවේන රත්තා. කසටින් පදන් කළ බැවින්. එහෙම නැත්නම් පඳු ගැසූ බව. පඳු පෙවූ බැවින් තමයි මේ වස්ත්‍රයට කාසාව උනේ. කහ පැහැයෙන් යුක්ත බව නිසා නෙවෙයි. ඒක තමයි ඒක නිරුක්ති ක්‍රමයෙන් බැලුවත් තියෙන්නේ. ඒ නිසා මේ කතාවත කියන එක කහ සිවුරේ කියන කතන්දරයට ගන්න එපා. කතාවත කියන එක කසත පෙවූ වස්ත්‍රය. එහෙම නැත්නම් පඳු ගැසූ වස්ත්‍රය කියන එක. කතාව શબ્දය පඳු අර්ථය දෙන්නේ. පඹු නැත්තම් ඩයි කියන අර්ථය. ඒක ඩයි කියන්නේ අද කාලේ නම් ඉතින් ඒක කෘතිම තත්වයකට ගිහිල්ලා. ඒ නිසා මේ අර්ථ වශයෙන් ගත්තම පඬු කිව්වත්, කසාරව කිව්වත් ඊළඟට මේ ඩයි කිව්වත් මේවයි තියෙන එකම අර්ථයක්. අවසරයි ස්වාමීන් වහන්සේ සංඝ බෙහෙතේ කළ හැක්කේ සාමණේර වික්‍රයකටද උපසමන් වික්‍රයකටද කියලා විනයානුකූලව පහදා දෙන තේක්වා කියලා ආරාධනා කරන ප්‍රශ්නයක් නැගෙනවා. සංඝ බෙහෙතයක් කරන්න පුළුවන්කම තියෙන පැහැදිලිවම න සාමණේරෝ සංගම් බින්දති න වික්කුණේ සංගම් බින්දති න ගීහි සංගම් බින්දති කියලා කියනවා. සාමණේරයෙකුට කවදාවත් සංඝ බෙහෙතේ කරන්න බෑ. ගීයේකට කවදාවත් සංඝ වේදේ කරන්න බෑ දෙක්ෂිණේකට කවදාවත් සංඝ වේදේ කරන්න බෑ නමුත් අපිට ભેදාය පරක්කමති ભેදේ කෙනෙක්ට වෑයම් කරන්න පුළුවන් ભેදේ කෙනෙක්ට දිරිදෙන්න පුළුවන් ඒකට එක්ක කරන්න පුළුවන් සංඝ වේදයක් නිය හැකි සංඝ වේදයක් කළ හැකි වන්නේ උපසම්පන්න භික්ෂුවකට පමණයි අවසරයි ස්වාමීන් වහන්සේ කුද්දාන කුද්දක තිස්සාපද පිළිබඳ ස්වාමින් වහන්සේගේ අතුරු මතය පැහැදිලි කර දෙන තේක්වා කියලා ආරාධනා කරනවා කුද්දානුකුද්දක සිකපද පිළිබඳව. මම හිතන්නේ කුද්දානුකුද්දක ශික්ෂාපද පිළිබඳ අත්නෝමදීට වඩා තීකාගත පාඩයක් අ දිනහර පාන්න පුළුවන්. මම හිතන්නේ ඒකටත් සුදුසුකම ඔයා හිමතුම් පොඩ්ඩක් ඒ සම්බන්ධව විස්තර කරන්න. ඔව් ඒක අපිට බුද්ධානුකූලක ශික්ෂාපදයේ සම්බන්ධව ඉතින් සාමාන්‍යයෙන් කිව්ව හැකි දැන් බුදුගෝස ස්වාමීන් වහන්සේ සමන්ත පාසාදිකා විනය සංවන්දනාවේ පාටිච්චේ පාළි කොටස ආරම්භ කරනකොට දක්වනවා සම්පත්තෝ ඉලානි බුද්ධානුකූලක වන්දනා කියලා. දැන් ඕන්න බුද්ධානුකූලක ශික්ෂාපද විස්තරය දැන් පැමිණලා තියෙන්නේ ඒ නිසා ඒක අපි විස්තර කරමු කියලා උන්වහන්සේ දක්වලා තියෙනවා. සමන්ත පාසාදිකා විනය අර්ථ කතාවේ පාචිත්‍ය කොටස පටන් ගන්න තැන. අනිත් පැත්තට පොද්දානුකොට්ටක ශික්ෂාපද සම්බන්ධව මහරහතන් වහන්සේලා සංගීතකාරක මහරහතන් වහන්සේලා එක එක් මතයක් දැරිවේ නැහැ. නමුත් මිලින්ද ප්‍රශ්නය තුළ මේ කොද්දානුකොට්ටක ශිල්පද සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයක් තියෙනවා. මිලින්දු කවුද අපේ නාගසේන මහරහතන් වහන්සේ ප්‍රකාශ කරලා. එතකොට ඒ ඒ ඒ ප්‍රකාශය අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඊළඟට ඒ මිනින්ද ප්‍රශ්නේ ටීකාවේ සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ බුද්ධානුකූලක සෙල්පද ප්‍රශ්නය. මෙහෙම පැන නැගුණම අනාගතයේ නාගසේන ස්වාමීන් වහන්සේ මේක සම්බන්ධව පැහැදිලි විවරණයක් කරනවායි කියලා. එතකොට මහකාශ්‍යප මහරහතන් වහන්සේලාත් දැක්කා මේ කුද්ධානුකුද්ධක සිල්පදය විග්‍රහ කිරීමට අපට නෙමෙයි කාලය ඇවිල්ලා තින්නේ මේක භාග්‍යතුන් වහන්සේගේ අදහසක් බුද්ධ මතයක් අනාගතයේ පහළ වෙන නාගසේන මහරහතන් වහන්සේ මහා සංඝයාට කරදර කරන මේ මිලිඳු රජුරුවන්ගේ මදයේ දර්පණය කිරීමට ඛණ්ඩනය කිරීම පිණිස පහළ වෙන නාගසේන මේ නාගසේන මහරහතන් වහන්සේ විසින් මේක විස්තර කරනවා උන්වහන්සේටම ඉඩ තබලා අද මේකට ප්‍රශ්නය විසඳෙන්නේ නැති විදිහකට කටයුතු කරන්න ඕනේ කියලා දැක්වුවා. ඒකයි එදා විසඳුවේ නැත්තේ. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ ඔක ප්‍රකාශයට පත් කළා තියෙනවා මිලිදු ප්‍රශ්න. අභාග්‍යයකට වගේ මට ඒ පාඩේ මතක නැහැ. නමුත් පැහැදිලි විනිශ්චයක් තියෙනවා මට ඒක පුළුවනි. දැන් දහවල් කාලයෙන් පස්සේ අපි නැවත මේ සාකච්ඡාව පටන් ගන්නකොට ඒ සාකච්ඡාවට මේකට පිළිතුරක් දෙන්න. හැබැයි ප්‍රශ්نين පැන යාමක් නෙමෙයි පැහැදිලිවම මිලින්දා ප්‍රශ්නේ මේක ගැන උත්තරයක් තියෙනවා. ඔව් ඊට පස්සේ අංගුත්තර අටුවා මතයට අනුව සංඝාදිශේෂ කොද්දකයි ශෙස්ස අනුකොද්දකයි කියලත් මතයක් තියෙනවා. මේ අංගුත්තර බහනකයන්ගේ මතයයි එතන ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට අංගුත්තර අටුවාවේ මතය කියන කතන්දරේම නෙවෙයි මෙතන මේක ඒ අංගුත්තර බහනකයන්ගේ මතයක් තමයි අටකතාවේට දක්වලා තියෙන්නේ. ඒකෙත් ඇති වරදක් නැහැ. නමුත් සංඝාතිශේෂ කොද්දකයි සෙත් අනුකොද්දකයි කියන එක අ එදා මහරහතන් වහන්සේලාත් අතිනුත් කියන දැම්මට මතකයට එනවා අ පොඩ්ඩක් ඉන්න මේ සම්බන්ධව ඒ කාලේ තියෙන කතන්දරයක් අපි මේ පොඩ්ඩක් බලන්නේ. ශ්‍රීකාවේ දක්වන්නේ එදා ධම්මසංඝාත ස්වාමීන් වහන්සේලා කුද්ධානුකුද්ධක සිල්පද සම්බන්ධව ඒ සමෝහනණය නොකිරීම සම්බන්ධව යුක්තිය ගැනයි මේ දක්වන්නේ ඒක කියනවා ආකාංකමානෝ පෙය්‍යාලං සමෝහනේ යාති ඉදං භගවා මයා ආකාංකමානෝති උත්තත්තා ඒකසික්ඛාපදම්පි සමෝහනිතබ්බං සමෝහනිතබ්බන්ති අපස්සන්තා සමෝහනේලක දෝසං දිස්වා ධම්මසංඝහතා බික්ඛු අපඤ්ඤත්තන්න පඤ්ඤාපෙත්තාම පඤ්ඤත්තන්න සමුච්චින් දුස්සාමාති ආදීනා පුන පඤ්ඤාති සදිසාය අකුප්පාය කම්මවාචාය සාවෙත්වා සමාදාය වත්තිස්සන්ති තතෝ යාව සාසනන්තර දානා අපටි බාහියානි සික්ඛාපදානි භවිස්සන්තේති ඉනින අදිප්පායන අවසාපි දස්සබ්බං. ඔතනේ කියන්නේ ඉතින් එදා ඒ සිල්පද සමෝහනනේ නොකරපු එක සම්බන්ධව යුක්තියයි එක දක්වන්නේ. නමුත් මේ කුද්ධානුකුද්ධක සිල්පද සම්බන්ධව මොනවද කුද්ධානුකුද්ධක සිල්පද කුද්ධක සිල්පද මොනවද අනුකුද්ධක සිල්පදව කියන එක අංගුත්තර බහනකින්ගේ මතයක් අංගුත්තර නිකා අටකතාවේ දක්වලා තියෙනවා සංඝාජිතේස කුද්දක හැටියටත් සෙසු ඒවා අනුකුද්දක හැටියටත් හැබැයි නාගසේන මහරහතන් වහන්සේගේ මතයම මෙහිදී අපිට ගන්න සිද්ධ වෙනවා නාගසේන මහරහතන් වහන්සේ දරූ මතය මට මතකයේ හැටියට දුක්කට දුක්කට කුද්දානු කුද්දක ශික්ෂාපද හැටියටත් දුක්භාසිත අනුකුද්දක ශික්ෂාපද හැටියටත් ඉතින් මගේ අත්නෝ මතය දැන් මෙතනදී ප්‍රකාශ කරන්න වෙනවා මොකද අංගුත්තර බහනක මතය ගන්නවාද මේ නාගසේන මහරහතන් වහන්සේගේ මතය ගන්නවාද කියන එක. දැන් අංගුත්තර මතය අපි ප්‍රතික්ෂේප කරොත් එතකොට ප්‍රශ්නයක් වෙනවා එහෙනම් ওই දැන් අතුවාගෙන කියන උදේම අතුවා ප්‍රතික්ෂේප කරන්න කියලා. මේක පැහැදිලිව දැනගන්න ඕන මේක අටකතාගත මතය නෙවෙයි අපේ බුදුගොස් ස්වාමීන් වහන්සේ අටුවා කරනකොට ඒ ඒ කාලේ පැවතිච්ච බහනකයන්ගේ මතක් දැක්වුවා. එහෙම දක්වපු මතයකුයි මේ අංගුත්තර අටකතාවේ තියෙන්නේ. එතකොට සමන්තපාසාදික අටකතාවේ මුලින් ඉඳලා අග දක්වාම මේ අටකතාවට අවශ්‍ය මූලාශ්‍ර සපයා ගැනීමේදී මූලාශ්‍රයක් හැටියට සලකපු පොතක් තමයි මේ මිලින්දක් ප්‍රශ්නය කියන එක. ඒ නිසා මිලින්දක් ප්‍රශ්නේ බොහෝ කරුණු ප්‍රාමාණික වශයෙන් ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ නාගසේන මහරහතන් වහන්සේගේ මේ විවරණය පිළිගැනීම යුක්තියුක්තයි කියන එක තමයි ඉතින් මගේ අත්දැකීමත් මේ සම්බන්ධව. හැබැයි ඉතින් ටීකාවේ කුද්දානුකුද්දක සිකපද පිළිබඳ විග්‍රහයක් කරන්නේ නැහැ. ඒක සම්මෝහණය නොකිරීම සම්බන්ධව යුක්තිය තමයි පහදලා දෙන්නේ. ඒ සතිකා පාඩය එතනට අපිට අදාළ කර ගැනීම ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට හැබැයි මේ මම මේ අත්නෝමති දරුවේ කාලාන්තරයක් තිස්සේ පැවතුණු මහා ප්‍රශ්නයක් ගැන ඒ නිසා මේක ਸਰව දුර්වල මතයක් හැටියට පමණක් සැලකනද යම් කිසි කෙනෙකුට මිලින්දත් ප්‍රශ්නය කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගත හැකි නම් නාගසාන නාගසේන මහරහතන් වහන්සේගේ උත්තරයම අපිට ඒක ප්‍රමාණවත් හැටියට සැලකන්න පුළුවන්. දැන් මෙහෙමයි දැන් සමහර දුෂ්කරතාපත්ති තියෙනවා මේ පරාජිකාවකට වඩා අර අපසන්නානම්වා නේ පසන්නානම්වා නෑ නොපැහැදුණු අයගේ නොපැහැදීම නිසා පැහැදුණු අයගේ පැහැදුණු බව වෙනස් වීමටත් බලපාන. දැන් අපි ගත්ත දුෂ්කරත වුණාද අර උදායහාමුදුරුවන්ගේ පනෝප ශික්ෂාපදේ අර පුරාණ භාර්යාව ලව්වර්කේ පරණ චීවර දෝණය කිරීම සම්බන්ධයෙන් දැන් කියනවා යෝපන බික්කෝ මාතුගාමස්ස අංගජාතම් උපනිජ්ජායේ ආපත් දුක්කටස්ස කියලා. දැන් ඒ වගේ ශික්ෂාපදයක් දුෂ්කට වුණාට ඒකෙන් කරන බලපෑම සාමාන්‍යයෙන් අර නොපැහැදුණු අය පැහැදුණු අය බලා හිටියොත් එහෙම මම නම් කියන්නේ පරාජිකාවකින් සමහර අවස්ථාවකදී ශාසනය කෙරෙහි අපහාදිනවට වඩා ලොකෝ පැහැදීමක් ඇති වෙනවා. ඒ නිසා දැන් මට ටීකාවේ කියන මතේ මම කියන සාර්ථකයි කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක නොකීවේ සාසනාන්තර දාණය දක්වාම එතකොට දුෂ්කරයක්වත් ඉක්මවන්නේ නැහැ කියන එක සලකන. මම නම් ඒකේ මතයේදී එතනින් එච්චරයි කියන්නේ. ඔතේ මේ මතය අතිශය සාර්ථකයි. බුදුරන් වහන්සේ දේශනා නොකරපු යුක්තිය එතනින් පැහැදිලි වෙනවා ඒකේ මතයේදී. අවසරයි ස්වාමීන් වහන්සේ නැවතත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා අද බොහෝ භික්ෂුන් වහන්සේලා ඇවත සිහිපත් නොකර ඇවත් වාක්‍යයේ කීමෙන් පමණක් ඇවත් දෙතීම් කරනවා මේ තුල පිරිසිදු අපිරිසිදු භාවයේද ඒ තුල සිදුවෙන සබහාගතපත්ති පිළිබඳ කෙසේ පිළිබඳ යුතුද කියලා පහදා දෙන්න කියලා ආරාධනා කරනවා. ඔතන මේක සම්බන්ධවත් බොහෝ විස්තරයක් අපිට විනය ග්‍රන්ථ තුලින් ලබා ගන්න බෑ. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට විසඳන්න ඕන සභාගාපති සම්බන්ධව බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන කතන්දර ඔස්සේ නපික්කේ සභාගාපති පටිග්‍රහේ ලබ්බා යෝ පටිග්‍රහේ ආපත්‍ය දුක්ඛ තස්ස කියලා සභාගාපති පිළිගන්නා භික්ෂුවට දුකලාවතක් පනවලා තියෙනවා. ඒ වගේම නබික්කවේ සභාගාපති දේශේ සබ්බා යෝ දේශේ යාපති දුක්ඛටස්ස කියලා සභාගාපති දේශනා වික්‍රෝතක් දුක්ඛතාපත්තියක් පනවලා තියෙනවා. ඉතින් ප්‍රශ්න විය හැක්කේ සභාගාපත්ති බව නොදැනත් සභාගාපත්ති තියනවද නැද්ද කියලා නොදැනත් පිළිගැනීමෙන් දුක්ඛාපත්තියක් වෙනවද කියන එකයි. ඒ වෙනවද නැද්ද කියන එක සඳහනක් නැහැ. නැති නිසා අපිට ගරු තැන් මේ ගරු කළහු කේසු ගරුකේ තාතබ්බන් තේසම් විනය ලක්ෂණ මෙහෙම තියෙනවා. ගරු ලහු ප්‍රඥාන්හිදී ගරු භාවයේ පිහිටා සිටීම විනය ලක්ෂණයයි කියලා. එනිසා මෙතනදී හිතන්න තියෙන්නේ සභාගාපත්ති විය හැකි කියන එක වෙනවා කියන එකයි රේරුකාණ නායක ස්වාමීන් වහන්සේ ප්‍රේමත් වීම කරනවා. එතකොට අපි සම්බුලාපත්ති ආපච්චෙන් තා තුම්ම මොලේ හෝ තුය මොලේ පටිදේශේ ඥාති වශයෙන් මේ දේශනා කරනකොට සම්බුල ආපත්‍ය මොනවද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට ඒවා අපි නොදැන ඇත්තම දෙදෙනා අතර සභාගාපත්‍ය ගණයට ගණන ආපත්‍ය තිබුණොත් පටිච්චගහන දේශන කියන දෙආකාරයෙන් පටිච්චගහක භික්ෂුවටත් දේශක භික්ෂුවටත් ඇවත් වෙනවා කියන එක තමයි දරා ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ඇවත් දැනගෙනම මෙන්න මේ මේ ඇවත් මට තියෙනවා මේවා මේවා දේශනවා කියලා ප්‍රකාශ කිරීම තුළ අනිත් භික්ෂුව දන්නවා ආහා මටත් එනම් මේවටත් වෙනවා මම ඒක පිළිගන්නේ නැහැ කිව්වම ඉතින් අරයත් ආ ඒක මම දෙසන්නෙත් නැහැ කියලා අනිත්වත් කොමනක් දෙසලා පිරිසිදු විය හැකි සබාගාපත්තේ ඉති වෙන ආකාරයකට පිරිසිදු විය යුතුයි මේකයි ඉතින් සාමාන්‍ය ක්‍රමය නමුත් සබාගාපත්තේ දෙසුව පාරිශුද්ධිය සිද්ධයි පාරිශුද්ධිය නැතිව යන්නේ නැහැ සබාගාපත් උනත් දෙසුව පාරිශුද්ධිය සිද්ධයි එතකොට ඒ දෙසීම නිසා දේශක භික්ෂුවටත් පිළිගැනීම නිසා පටිඝාක භික්ෂුවටත් වෙනත් දුෂ්කතාපත්‍ය ඇති වෙනවා. දුෂ්කතාපත්‍ය බැරි. බොහෝ සභාගාපාත තිබ්බොත් බොහෝ දුෂ්කතාපත්‍ය විය හැකි බවයි රේරුකාණ නායක ස්වාමීන් වහන්සේගේ මතය. එතකොට ඒවා නැවත නැවත දෙසන්න පුළුවන්. ඒ දෙක දැන් විසදිත වස්තු ඒ කියන්නේ සභාගාපත්‍ය නෙවෙයි. ඒයි දේශකාපත්‍යයි පටිඝානාපත්‍යයි. ඒ නිසා ඒක නැවත දෙසීමෙන් සම්පූර්ණ පාරිශුද්ධියට පත් වෙලා යනවා. මේ ක්‍රමය මෙහෙම තිබුණාට ඉතින් අවතකට පත් වෙවි තව අවතක් දෙසා ගැනීම දුතුද කියන එක අපි සිහිපත් කළ යුතු කාරණයක්. ඒකකින් ඒ වික්ෂෝභයේ විනය බුද්ධිය හැටියට විනය ගරුත්වයේ හැටියට පිළිපදිය යුතු ක්‍රමයක් හැටියටම මම දකින්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් නගලා තිබෙනවා භික්ෂුවගේ ශරීරයේ ස්ථාන පහක කෙස් කැපීම නොකළ යුතු බව අසායතේ මොනවාද කොතනද සඳහන් වෙන්නේ කියලා ඉතාලලා තිබෙනවා ස්ථාන පහක් නෙවෙයි සම්බාධ ස්ථාන සම්බාධ ස්ථානයන්හි ලෝම සංහරණයේ ආපත් වෙනවා කියන එකයි කතන්දරේ ඉතින් ඔය දුරෝපේ කියන්නේ රෝම ඉක්මනින් වැළීමේ අපහසුව තියෙන ප්‍රදේශය තමයි දැන් සිහිලි, ඒ වගේම ඉතිලි ප්‍රදේශය, ඒ වගේම අටෝ මාර්ග ආශ්‍රිත ප්‍රදේශ මේවයේ ලෝම සංහරණයෙන් තමයි ආපත්‍ය කරවි හැකි. ඇහිදම පවා ඉතින් සම්භාද ස්ථානයක් හැටියටයි සැලකන්න වෙන්නේ. ඒ නිසා ඇහිදම පවා ගෑම තුල ආපත්‍ය කරයි කියන එක ඉතින් විනයානුකූලව දකින්න තියෙනවා. අවසර ස්වාමීන් වහන්සේ තවත් ගැටලුවක් ඉදිරිපත් කළා තිබෙනවා. අද වර්තමානයේ ආරණ්‍ය සේනාසනවල උපෝසත කර්මවලදී වෙනත් නිකායවල උපසම්පදා වූ ස්වාමීන් වහන්සේලා එම උපෝසතාගාරයට ඇතුළු නොකර ගැනීමක් කරයි. මේ පිළිබඳ පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටින්නේ. ඒක නිකාය පිළිබඳව තියෙන සම්ප්‍රදායයි. ඔයයන් අපි එකට නාවල ධම්මානන්ද ආශ්‍රමතුන්ට බාර දෙමු ඒ සම්බන්ධව යම් කිසි විවරණයක් කරනවා කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ එකට උපෝසතයක් විශේෂයෙන් සිද්ධ කරන්නේ උපෝසතිනේ කර්මය සංඝ සාමග්‍රිය සඳහා කෙරෙන්න. ඒක නිසා සුඛා සංඝස්ස සාමග්‍රිය කියලා කියන්නේ සමග්ගානං සබෝ සුඛෝ ඒ නිසා සාමග්‍රිය සාමග්‍රීකරණය සඳහා තිබෙන උපෝසත කරණයෙහිදී උපෝසත විනය කර්මයේදී උපසම්පදා ප්‍රතිඥාව තියෙන සියලු භික්ෂුන් වහන්සේලා ඒ සම්මත යම් සීමාවක් තුළ ඉන්නවා නම් ඒ සියලු දෙනා අත්පත් එක්රැස්විය යුතුයි. ඡන්දේ ගත යුතු වික්ෂුන් වහන්සේලාගෙන් ඡන්දේ ගත යුතුයි. ඒක තමයි ඥානකූල පිළිවෙත. එහෙම නැතුව නිකාය වශයෙන් හෝ නැත්නම් භික්ෂු පරම්පරා අනුව වෙන් කරලා මේ අය මේ අය අපි පොහොය කරන්නේ නැහැ මේ අය බහැර කළ යුතුයි මේ පොහොය ගුණ පිට කළ යුතුයි කියන එකක් විනය පෙළ හෝ අර්ථ කතාව අනුව කිසිසේත් අපට දකින්න ලැබෙන්නේ නැහැ. සම්භෝගය නැත්නම් විනය කර්මාදිය සඳහා නොගත යුතු වෙන්නේ නානා සංවාසක පුද්ගලයන්ගේ කියන එක පැහැදිලිව දක්වා තිබෙනවා. ඒක කමනානා සංවාසක සහ කමනානා සංවාසකයාගේ ලබ්ධිය ගත්තා වූ පිටිනානා සංවාසකයන් එක තමයි උපෝසථාදී විනය කර්ම නොකළ යුත්තේ මම හිතන්නේ දැන් කාලේ නම් එහෙම මම නම් අහලා නැහැ කොහේකවත් මේ වෙනකන් උපේපණීය කර්මයක් අසවලාට කළා කියන එකක් මම දැක්කේ නෑ හුවේ නෑ මෑත කාලයක අත්‍යවශ්‍යට ඒ ලබ්ධිය ගැනීම සම්බන්ධයෙන්ොත් මසන් තාම කවුරුත් දකින්න ලැබුණ නැහැ ඒක නිසා උපසම්පදා ප්‍රතිඥාව කියනවා නම් කොයි කාය හෝ සම්පදාය හෝ වේවා සංඝ සාමකයේ සඳහා තිබෙන උපෝසක විනයකර්මයේ සඳහා යැයි සීමාව තුළ ඉන්නවා නම් අත්පසට ගත යුතුයි ඡන්දේ ගත යුතු දික්ෂණයෙන් ඡන්දේ ගත යුතුයි කියන එක තමයි ඒ සම්බන්ධයෙන් මට පෙනෙන විනයානුකූල විනිශ්චය සහ මගේ අදහසක් විසින් අපි පූජනීය ස්වාමීන් වහන්සේ අනුපාදුවක් තියනවා නම් පෙන්වා දෙන සේවාවක් අපි ආරාධනා කරනවා ඔය ඉතින් මට මම කිව්වත් ওই ටිකම තමයි කියන්න තියෙන්නේ. ඔතන එහාට ඉතින් කියන්න දෙයක් නැහැ. ඇත්තම කතන්දරේ තමයි අඩුවක් නැතුව එයා හිතුණේ නොවෙන් හදන ප්‍රකාශ වෙන තියෙන සම්බන්ධ. අවසරයි ස්වාමීන් වහන්ස නැවතත් උපසම්පදා විනය කර්මයේ පිළිබඳව ප්‍රශ්නයක් නගලා තිබෙනවා ඊට කලිමුත් නබලා තිබිච්ච දැන් මේ ප්‍රශ්නයේදී උපසම්පදාව ලබා දෙන ස්ථාන පිළිබඳව යන්නම් කතා කපභාවයක් පවතීද වඩා සුදුසු ජලය ආශ්‍රය කරගෙනද ගොඩබිමද කියලා ප්‍රශ්නයක් තමයි විචාරලා තිබෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ මම සංශෝධනය කරලා විචාරන්න බලාපොරොත්තු වෙනවා ගරුතර ස්වාමින් වහන්සේ උපසම්පදා දිනේ කර්මයක් සඳහා අවශ්‍ය කරන සම්පත්තීන් පහ වස්තු සම්පatti ඥාති අනුසාවන පරිස සීමාවතෙන් ඒ සම්පත්තීන් පහ විග්‍රහ කරමින් සීමාව පිළිබඳව විග්‍රහ කර දෙන තේක්වා කියලා අපි ආරාධනා කරමු. ඒක උපසම්පදාවක් නෙවෙයි බුද්ධ ශාසනය කරන සෑම විනය කර්මයක්ම සිද්ධියටපත් වෙන්න අවශ්‍ය කාරණා ටිකක් තමයි කියුනේ. ඥාති සම්පත්තිය, අනුසාවන සම්පත්තිය, වස්තු සම්පත්තිය, පරිසු සම්පත්තිය, සීමා සම්පත්තිය කියන එක. ඥාති සම්පත්තිය, අනුසාවන සම්පත්තිය කියලා කියනකොට ඒක විශේෂයෙන් විග්‍රහ කළ යුතු නැහැ කවුරුත් දන්නවා මේ කර්ම වාක්‍ය සම්බන්ධව විනයදරයෝ විසින් සැලකිය යුතු විනය පාළියට අනුවම කළ යුතු විදුලි දහන නොතිරේලා ඉස්තිත කිරීම තමයි ඒකකින් තේරෙන්නේ. වස්තු සම්පත්තිය කියනකොට ඉතින් උපසම්පදාදී එළීමේ විශේෂයෙන්ම ගණන්නේ අර මම කිව්වා අවස්තු කර පොජ්ජලිය 13 දෙනෙක් ඉන්නවා. ඒ අවස්තු කර පොජ්ජලිය 13 දෙනාගෙන් හැරපියා අනිත් ඕනෑම කෙනෙක් වස්තු සම්පත්තියෙන් යුක්තයි උපසම්පත්තියට. එතකොට කාරණා තුනක් සාකච්ඡාවට බඳුන් කලා වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ සීමා සම්පත්තියයි පරිස සම්පත්තියයි. පරිස සම්පත්තිය කියලා කියන්නේ කාරක සංඝයාගේ පාරිශුද්ධියයි. ඒ ඒ විනය කර්මයට අවශ්‍ය අවම පිරිසක් සිටිනවා. පත්‍යන්ත දේශයේ උපසම්පදාව සඳහා වික්ෂුන් වහන්සේලා පිරිසිදු වික්ෂුන් වහන්සේලා පස් නමක් ඕනේ. මධ්‍යම දේශයේ නම් මේක 19ක් දක්වා දිව යනවා. එතකොට කාරක සංඥා උපසම්පදාවක් සම්බන්ධව කාරක සංඥා ප්‍රදේශානුව වෙනස් වුණා. මධ්‍යම දේශයේදී 19ක් වින්තෝන ප්‍රත්‍යන්ත දේශයේදී 59ක් අවම. ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රත්‍යන්තයට ගැනෙන නිසා ශ්‍රී ලංකාද්වීපයේ කරන උපසම්පදාවලදී අවම කාරක සංඥා 59කින් සමන්වාගත වෙන්න ඕනේ. මේ 59ම පිරිසුදු උපසම්පත්තියක් තියෙන පරාජිකාගියටපත් නොමිච්ච වික්ෂණ වහන්සේලා වෙන්න ඕනේ. අන්නේ කියන කතන්දර ටික සම්පාදනය වුණා නම් ඔය පරිස සම්පත්තිය ඉස්සෙද්දයි. ඊළඟ පස්වෙනි වල තියෙන තමයි තියෙන සීමා සම්පත්තිය. සීමා සම්පත්තිය කියලා කියනකොට සංඝ සාමග්‍රියෙන් ගන්නා වූ යම් කිසි සම්මුතියක් තමයි විනය කර්මයක් කියන්නේ වෙන දෙයක් නෙවෙයි. සංඝ කියන පදයේදී හැම උපසම්පදා හාමුදුර කෙනෙක්ම මේකට අයිතියි. ඒකට මේ හාමුදුරුවෝ ඇමරිකාවේ හිටියත් මේ අපේ කෙනෙක්. එංගලන්තේ හිටියත් අපේ කෙනෙක්. ලබනෝරුවේ හිටියත් අපේ කෙනෙක්. නාවුවේ හිටියත් අපේ කෙනෙක්. බෙල්දුවේ හිටියත් අපේ කෙනෙක්. මේ උපසම්පදා හාමුදුරුවෝ කෙනෙක් නා. ඒ අපි එකම පිරිසක්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඇමරිකාවේ වාසය කරන හාමුදුරුව කෙනෙක් දැන් මෙතනදී අපි හදිස්සියේ ගන්න සංඝ සම්මුතියකට පැමිණෙන්නේ කොහොමද? නොපැමිණොත් සංඝයාගේ අසමගියෙන් තමයි මේ සම්මුතිය ගන්න වෙන්නේ. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ සීමා සම්පත්තියක් අනුගෙන වදාරනවා මහණෙනි මෙන්න මේ විදිහට බල ප්‍රදේශ සකස් කරගන්න. එතකොට මේ බල ප්‍රදේශයක් තුළ සිටින සියලුම සංඝයා රැස් වුණාම ප්‍රමාණවත් වෙනවා. අන්නේ බල ප්‍රදේශය තමයි මේ සීමාවය කියලා කියන්නේ. එතකොට සීමාවක් ඒ සඳහා සම්මත කරගන්න ඕනේ. සාම පහසු දෙයක් විනාඩි 5ක්වත් කියන්නේ සීමාවක් සම්මත කරන්න. යම් කිසි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙන නිමිති සීමාව සම්මත කරන්න සුදුසු නිමිති අටක් හෝ තුනේ ඉඳලා ඒ අට අතුරෙන් නිමිති තුනක් හෝ කෝටියක් හෝ ලක්ෂයක් හෝ අපි සම්මත කරගන්න අසවල් තන උතුරු දිශාවේ නිමිති හැටියට ගමු අසවල් තන දකුණු දිශාවේ නිමිති හැටියට ගමු අසවල් දේ බටහිර දිශාවේ නිමිති හැටියට ගමුයි කියලා ඉතින් සංග සම්මුතියේ මේ තීර්ථ නාදිය කරලා ඥාති දෝකේ කර්ම වාක්‍යයෙන් මේක සම්මත කරන විනාඩි 5ක වැඩක් මේක සම්මත කරාට පස්සේ බුද්ධ ශාසනයේ අන්තර්ධානය වෙන තුරුම මේක සීමාවක් හැටියට පවතිනවා. ඒක වෙනස් කරන්න කිසිම ක්‍රමයක් නැහැ. ගිනි දැම්මත් මේක වෙනස් වෙන්නේ නැහැ. ගල් ටික විනාශ කරත් වෙනස් කරන්න බෑ. අඩි 10ක් විතර පස්සටවත් මේක වෙනස් කරන්න බෑ. ඒක බල ප්‍රදේශයේ සීමාවක්මයි. මෙන්න මේ ප්‍රශ්නේ මෙන්න මේ කතන්දරය අදාළ කරගත්තම අදට මේ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාද්වීපයේ පැවතිලා අදට වර්ෂ 2300 ගාණක් විතර වෙනවා. මේ අවුරුදු 2300ට මේ ප්‍රදේශයේ මේ බලන්න දැන් උදැල්ලක් ගහලා මේ ගහන ගහන තැන එක්කෝ මැටි වලන් කෑලි නැත්නම් පාස්තර කෑලි එහෙම නැත්නම් පුරාණ ගඩොල්. මේ ලංකාද්වීපයේ අසුවල් තැන පුරාණ විහාරයක් පුරාණ වෙහෙරක් නොතිබ්බාය කියලා කියන්න පුළුවන් කමක් නැහැ මේක මගේ මතේ හැටියට අවම වශයෙන්. එතකොට අනිවාර්යයෙන්ම අදටත් අද විනය පිළිහිගෙන යන යුගයකදී අපේ පන්සලක මූලික ලක්ෂණ හැටියට චෛත්‍ය මළුව පොහොයගේ ඊළඟට දානශාලා ආදී විහාරිනගේ ආදී සඳහන් වෙනවා. ඒකට සීමාව කියන එක අනිවාර්ය දෙයක්. එතකොට අදත් අපි මේකනම් පුරාතන විනයදර භික්ෂුන් වහන්සේලා විනය ශික්ෂාකාමී මහතෙරවරු වැඩ සිටි යුගවල සීමාව කියන එක අනිවාර්යයෙන්ම තිබිලා තියෙන දෙයක්. එතකොට ඒ සීමාවල් කොහේ කොහේ තිබ්බාද කියලා සොයා ගැනීම පිළිබඳ ලොකු ගැටලුවක් අද තියෙනවා. ඒවා සම්බන්ධව නිමිතිවත් මෙදමලා ආදී පොලි ආදී ආක්‍රමණ නිසා ඒවා සම්බන්ධව නිමිත්තක්වත් ඉතිරි නොකොටම ඒවා විනාශයටපත් වෙනවා. විනාශයටපත් වුණාට ඒ සම්මත කරපු භූමි එහෙමම අදටත් සීමාමයි. ඒවා උඩ අදාපි ගිහිල්ලා සීමාවක් සම්මත කරන්න ගියොත් වෙන්නේ සීමාය සීමන් සම්බන්ධති නැත්නම් සීමාය ඒ මං අජ්ජොත් කරති කියන දෝෂයන්ට හසු වෙලා අභිනව සීමාව අබද්ධ සීමාව බවට පත් වෙනවා. මේ නිසා මේක මේ දෝෂය වළක්වා ගන්න අටකතාගත හෝ අටකතාවෙන් නම් කිසිම පිහිටක් නැහැ. අටකතාවෙන් අලුතෙන් සීමාවක් සම්මත කරන්න කිසිම පිටක් නැහැ. අටකතාව කෙලිම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි කෙලිම ප්‍රතික්ෂේප කරන්න කියලා බැහැ කියලාම නෙවෙයි. පුරාණ සීමන් අජානන්ත අජානන්තේනපන න සීමා න සක්කා හෝති සීමන් සම්මන්නති. පැරණි සීමාව දන්නේ නැති භික්ෂුන් විසින් අලුතින් සීමාවක් සම්මත කරන්න පුළුවන් කමක් නැහැ කියලා ප්‍රකාශයක් තියෙනවා. බැරි බව තමයි කියලා තියෙන්නේ. මේකට පිටක් සපයනවා විමුති විනෝදනයේ තීකාචරයන් වහන්සේ න සක්කා සම්මන්නිතම් කියද්ද ඒකච්චේ මහතේරා ඒවං වදන්ති. පුරාණ සීමම් නැත්නම් කියනවා අභිනව සීමා සන්දාය සෝදිත භූමි භාගං මංච ප්‍රමාණයෙන් විභජිත්වා අවස්සං ඒක ඒකං ඒකස්මින් මංචක්කානේ චතුපංචේ දික්ඛෝහි සම්නිසේදිත්වා සමූහනේ කතේ සා සීමා භූමිය අවස්සමේව සමූහනීය ආදි වශයෙන් ඒකොල්ලත් ඒ ටීකාචාර්යයන් වහන්සේ ප්‍රකාශ කරන අන්තිමට ඒකම් පන යුත්තතරංගිය දිස්සති විමාන්තිත්වා ගහේතබ්බන් කියලා. ඒ ටීකාචාර්යනෝ මෙතන ප්‍රකාශ කරන්නේ සීමා සම්මත කරන්න බැහැ කියලා කීවට මෙතන මෙන්න මෙහෙම දරටුවක් තියෙනවා. අභින් සම්මත කරන භූමි භාගය හොඳට සකස් කරගෙන ඒක ඇඳම් ප්‍රමාණයට මංචත්තාන ප්‍රමාණ කියලා කිව්වේ ඇඳම් ප්‍රමාණයට බෙදාගෙන ඒ එක එක ඇඳම් ප්‍රමාණයට පිරිසුදු භික්ෂුන් වහන්සේලා හතර පහ දෙනා බැගින් නැවිලා සමූහණය කරගෙන කරගෙන කරගෙන මුල ඉඳලම ගියාම අනිවාර්යයෙන්ම මේ භූමියේ යම් පුරාණ සීමාවක් තිබ්බනම් මේක සමූහණය වෙනවායි කියලා අකම්පරවරු කියනවා මේ මතය යුක්තියක් යුක්තිතර බව පේනවා විමර්ශනය කළ විනයදරයන් විසින් ගණ්ඩේ කියලා සීකා පාඩයක් තියෙනවා එතකොට අද ටීකාවලට දිගට හරහට පහර ගහන යුගයක්කටපත් වෙලා ඒ පහර ගහන ස්වාමීන් වහන්සේලා තද බද්ධ සීමා සම්මත කරන්නේ ඔය ටීකා පාඨයේ පිළිසරණෙන් මිසක වෙන කිසිම අපදේශයක පිළිසරණෙන් නෙවෙයි. ඔච්චරයි විනය සාහිත්‍ය තුළම නැත්නම් විනය ග්‍රන්ථයන්හි ඔය තන පමණයි අද කාලේ බද්ධ සීමා සම්මත කළ හැකි කියන දොරටුවක් කරපු එකම තැන. එකක් ඒකාචාර්යයන් වහන්සේගේ ප්‍රබල මතයක් හැටියට දක්වන්නේ දීමන්සික ස්වාගතය තබ්බා විමසාගතය කියලා කියනවා. ඉතින් ඒ ඒ පාඩය වැරදි කියලා මම කියන්නේ නැහැ. ඒක බොහොම යුක්ති යුක්ත පාඩයක්. ඒකට අනුව කළ හැකි කියන අප්‍රමෝතිය මමත් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක තියෙන්නේ මංචත්තාන. මංචත්තානයක් වුව අඩි 3යි 6යි කොටුව. අඩි 3යි 6යි කොටුව සමෝහනනය කර කර කර කර කර කර යන්න ඕනේ. උදාහරණයක් වශයෙන් තමයි ඔය රතන බුරුමේ රතනාපුරයේ කල්යාණී උතුකෝක්කේ කල්යාණී සීමාව. කල්යාණ සීමාව කියලා කියන්නේ බුරුමෙන් අපේ කල්යාණ උපකෝපයෙන් උපසම්පදාව දෙවිච්ච දෙවිස්සනේ බුරුමේට ඒ ස්වාමීන් වහන්සේලා එහි සකස් කරපු සීමාවත් මාස 3ක් සමූහණය කරලා තිබෙනවා. මාස 3ක් සමූහණය කරලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ අඩි 6 තුනේ ප්‍රදේශය වික්ෂුන් වහන්සේලා පිරිස් 6 7ක් විසින් නැවත නැවත නැවත නැවත එක එක පැති වලට ඉඳගෙන සමූහණය කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමෙන් පිරිසිදුව බද්ධ සීමාවක් සම්මත කර ගැනීම හැකියාව තියෙනවා. හැබැයි ඒකත් 100%ක්ම විශ්වාස කළ හැකි සත්‍යයක් නොවේයි. මේක විනය දොර ගන්න. මේ නිසා තමයි අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අතිශය ගරු විනය කර්මයක් අතිශය ගරු වෙන කර්මයන් බද්ධ සීමාවන්හි නොකොට පොදු කුක්ෂේප සීමාවතර ගෙනිච්ච පෙර 100ක් විශ්වාසය පිහිටන නිසා නමුත් මේ බද්ධ සීමාවේ උපසම්පදා කරපු ඔක්කොම මේ උපසම්පදාව නැහැ කියලා ප්‍රකාශයක් නෙමෙයි කරන්නේ. බද්ධ සීමාවේ තමයි මුල් කාලේ ඉඳලම උපසම්පදා කරලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ බද්ධ සීමාව අපි හරියට විනය නොදන්න අය දැන් මේ ඊතරේ දවුණත් අපිට ආරංචි ආවා. සමහර තැන්වල මේ හිතුවිලි විදිහට බද්ධ සීමා සම්මත කරලා. හිතුවිලි විදිහට බද්ධ සීමා සම්මත කරලා. ඒ නිසා අපේ පැරණි ලොකු ස්වාමීන් වහන්සේලා විනයදර අපේ ලංකාවේ දැනටත් ඉන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේලා නිවැරදි ක්‍රමයට මේ බද්ධ සීමා සම්මත කරලා ඒවයි කරන උපසම්පදා සම්බන්ධව ගැටලුවක් නැහැ. ඒවා සම්බන්ධව ඒවා කරන විනය කර්ම සම්බන්ධව ගැටලුවක් නැහැ. අව්‍යක්ත උදවිය යම් විදියකට හිතුවමනාපට බද්ධ සීමා සම්මත කිරීම තුළ ඒ බද්ධ සීමා අසම්මත වුණොත් ඒවයි කරන සෑම විනය කර්මයක් පිළිබඳවම විශාල සැකයක් මතුවෙනවා. මෙන්න මේකයි උපසම්පදාවට විතරක් නෙවෙයි පිරිසක් ගත්තම ඒකත් මතුවෙනවා. ඉතින් උපසම්පදා වගේ ශාසනයට ගොඩාක් උපකාරී කාරණයක් නිසා වත්මන පොදුකුක්ෂේප තුළ උපසම්පදාවල් කිරීමේ බොහෝම විචක්ෂණ වැඩපිළිවෙලක් ඇතැම් නිකායක සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් තේරුම් ගන්න ඕනේ ඒ නිකායේ පමණක් මේ උපසම්පදාව තියෙන්නේ අනිත් ඒවායේ නැහැ කියන කතාව නෙවෙයි. මේවා විමසලා අපි හිතිය යුතු කර්ම මේක. ඒක විමසලා හිතනවා මිසක ඍජු වශයෙන් මේ යමක් කියන්න පුළුවන් කාරණා නෙවෙයි මේවා. දැන් 10:55යි වෙලාව. එතකොට උදෑසන කාලේ සිදු කරන් දෙදුණු විනය සාකච්ඡාව මේ මොහොතේ අවසන් කරන්නයි සූදානම. මින් අනතුරුව 12:30ට නැවත ඊළඟ විනය සාකච්ඡාව ආරම්භ කරනවා. සමුච්ඡා කන්දක ආදීන් නැගුත් ප්‍රශ්න කිහිපයක් තවමත් මාත තිබෙනවා. ඒවා සම්බන්ධවත් සීමා සංකරය පිළිබඳවත් ඉදිරියට සාකච්ඡාව කල්තබමින් අපි මේ මොහොතේ සමාප්ත කරනවා උදෑසන කාලයේ විනය සාකච්ඡාව. නැවතත් 12:30ට මේ ස්ථානයේ පැවැත්වෙන තේක්වා කියලා අපි ආරාධනා කරනවා.